بسم الله الرحمن الرحيم أبرميت ديان ويت أسم سم كرنان ويت الله جي نامين قل أوحي إلي أنه استمع نفر من الجن فقالوا إنا سمعنا قرآنا عجباً يهدي إلى الرشد فآمنا به ولن نشرك بربنا أحدا وأنه تعالى جد ربنا ما اتخذ صاحبة ولا ولدا وأنه كان يقول سفيهنا على الله شططا وأنا ظننا أن لن تقول الإنس والجن على الله كذبا නබිතුමනි නුඹ මාහට වහී මගින් පහත සඳහන් අයුරින් දන්වා ඇති බවට පවසව්. ජින්වරුන්ගෙන් කණ්ඩායමක් මම කුරආනය පාරායනය කිරීම සවන්දී ඔවුන් තමන්ගේ ප්‍රජාව අතරට හැරීගොස් අප පුදුමාකාර කුරවාණයකට හොඳින් සවන්දුනිමු. එය රිජුමගට මඟ පෙන්වයි. එහෙයින් අප එය විශ්වාස කළෙමු. අපගේ පරමාධිපතියානන්ට කිසිවිතක අප කිසිවෙකු ආදේශ නොතබමු. සැබවින්ම ගෞරවනීය අපගේ පරමාධිපතියානන්ගේ කීර්තිය අති උත්තරීතරය. ඔහු සහකාරියක් හෝ දරුවෙක් හෝ තබාගත්තේ නැත. අපගේ ප්‍රජාවේ සිටි අදම ජනයින් අල්لهට සුදුසු නොමැති අදහස් ප්‍රකාශ කරමින් සිටියේය. සැබවින්ම අපි මිනිසුන් හා ජින්වරුන් අල්له මත බොරු පවසන්නේම නැතැයි සිතා සිටියමු. وأن وأنه كان رجال من الإنس يعوذون برجال من الجن فزادوهم رهقا وأنهم ظنوا كما ظننتم أن لن يبعث الله أحدا මිනිසුන් අතර සිටි පිරිමින්ගෙන් සමහරෙකු ජින් අතර සිටි පිරිමින්ගේ සමහරෙකුගෙන් රැකවරණය පැතුවෝය එහෙයින් එලෙස ඔවුන්ගෙන් රැකවරණය පැතුහෙයින් ඔවුන් ඔවුන්ගේ මුලාව අධික කරගත්තේය අල්له කිසිවෙකු විනිශ්චය සඳහා නැවත නැගිටුවන්නේම නැතැයි ජින්වරුන් වන නුඹ සිතුවාසේම මිනිසුන් වන ඔවුන්ද සිතමින් සිටියෝය වන්න ලමස්න සමා أفوجدناها ملئت حرسا شديدا وشهبا وأنا كنا نقعد منها مقاعد للسمع فمن يستمع الآن يجد له شهابا رصدا وأنا لا ندري أشر أريد بمن في الأرض أم أراد بهم ربهم رشدا وأنا منا الصالحون ومنا دون ذلك كنا طرائق قددا සැබවින්ම අපි අහස නිරීක්ෂණය කළෙමු. එය බලවත් මුරකරුවන් හා උල්කාවලින් පුරවා තිබෙනු දුටුවමු. සැබවින්ම අප මුහම්මත්තුමානන්ව නබිවරයෙකු වශයෙන් පහලකිරීමට පෙර. එහි එනම් එම අහසෙහි විවිධ ස්ථානයන්හි ඔත්තු ඇසීමට වාඩි වූවන් ලෙස සිටියමු. නමුත් දැන් කවරෙකු හෝ ඔත්තු ඇසුවද ඔහුට පහරදීම පිණිස බලාපොරොත්තුවෙන් සිටින උල්කාපාතද දැකගනී. මෙලෙස මලක්වරුන්ගෙන් හා උල්කාපාතවලින් අහස් කුස පුරවනු ලැබීමෙන් පොළවේ සිටින්නන් හට හානිය පැතුවද එසේ නොමැති නම් ඔවුන්ගේ පරමාධිපතියා ඔවුනට රිජුමග පැතුවදැයි අපි නොදනිමු. සැබවින්ම අප අතරත් සැදැහැවන්තයින් සිටිති. ඔවුනට වඩා පහත්තත්වේ වූ අයද සිටිති. අප විවිධාකාර වෙනස් වූ මාර්ගවලට අයත් වූවන් ලෙස සිටියමු. وأن إِنَّا ظَنَنَّا أَن لَّن نُّعْجِزَ اللَّهَ فِي الْأَرْضِ وَلَن نُّعْجِزَهُ هَرَبًا وَأَنَّا لَمَّا سَمِعْنَا الْهُدَىٰ آمَنَّا بِهِ فمن يؤمن بربه فلا يخاف بخسا ولا رهقا وأنا منا المسلمون ومنا القاسطون فمن أسلم فأولئك تحروا رشدا وأما القاسطون فكانوا لجهنم حطبا وأن لو استقاموا على الطريقة لأسقيناهم ماء غدقا لنفتنهم فيه ومن يعرض عن ذكر ربه يسلكه عذابا صعدا وأن المساجد لله فلا تدعوا مع الله أحدا وأنه لما قام عبد الله يدعوه كادوا يكونون عليه لبدا සැබවින්ම අප පොළවේ කිසිවිටක අල්له දුර්වල කළ නොහැකි එනම් අභිභවායා නොහැකි බවද අප බේරී පලායාමෙන්ද කිසි විටකත් ඔහුව දුර්වල කළ නොහැකි බවද ස්තිර වශයෙන්ම අපි විශ්වාස කළෙමු. සැබවින්ම අප මාර්ගෝපදේශය එනම් අල්කුරවානයේ වදන්වලට සවන්දුන් විට එය අප විශ්වාස කළෙමු. කවරෙකු තම පරමාධිපතියා විශ්වාස කරන්නේද. ඔහු තමන්ට ලැබිය යුතු ප්‍රතිඵලයන්හි කිසියම් අඩුවක් වේවි යන වගටද විනිච්චදිනේ අවමානයට ලක්වේවි යන වගටද බිය නොවෙයි. සැබවින්ම අපාතර යටහත්වන අය එනම් මුස්ලිම්වරුන්ද අප අතර නොමග ගිය අයද සිටිති. කවරෙකු යටහත් වන්නේද එනම් ඉස්ලාමය පිළිගෙන මුස්ලිම් බවට පත්වන්නේද ඔවුන් රිජුමග සොයාගත්තෝය. නොමග ගිය අය සම්බන්ධව පවසනවා නම් ඔවුන් නිරයට ධර්මෙන් සිටිතියැයි චින්වරු පවසති. නොමග ගිය අය රිජු මගෙහි ස්ථාවරව සිටියේ නම් ඔවුන් ඒ පිළිබඳව පරීක්ෂණයට ලක්කිරීම සඳහා අධික ජලය ඔවුන් හට අප පොවා ඇත්තෙමු. කවරෙකු තම් පරමාධිපතියානන් සිහිපත් කිරීම පිටුපාන්නේද. ඔහුව දැඩි ලෙස දඩුවම කරා ඔහු ඇතුළු කරවන්නේය. මිදීයා නොහැකි තරමට වේදනාව දැඩිය සැබවින්ම මස්්චිදයන් අල්لهටම අයිතිවන්නේය එහෙත් එහිදී අල්له සමග වෙන කිසිවෙකු හෝ නොකැඳවව් යනුවෙන්ද මාහට වහි පහල කළේය අල්لهගේ ගැත්තාවන මුහම්මත්තුමා මක්කාවෙහිදී සිටින අවස්ථාවේදී එහිදී ඔහුව එනම් අල්لهව කැඳවීම පිණිස ඉතා ඕනෑ කමින් සිටගත්විට එතුමා වෙත ජනයා එතුමාට බාධා කිරීම පිණිස එක්රොක් වී යෑමට සැරසුනහ. "උල් ඉන්නම අදුඋ රබ්බි වලා උෂ්රිකු බිහි අහදා. උල් ඉන්නී ලා أملك لكم ضرا ولا رشدا قل إني لن يجيرني من الله أحد ولن أجد من دونه ملتحدا إلا بلاغا من الله ورسالاته ومن يعص الله ورسوله فإن له نار جهنم خالدين خالدين فيها أبداً حتى إذا رأوا ما يوعدون فسيعلمون من أضعف ناصرا وأقل عددا සැබවින්ම මා මාගේ පරමාධිපතියාවම කැඳවන්නෙමි. ඔහුට කිසිවෙක් ආදේශ නොකරන්නෙමි යනුවෙන් පවසව. සැබවින්ම මා නුඹලාට කිසිම හිරිහැරයක් කිරීමට හෝ යහ මග පෙන්වීමට හෝ මාහට නොහැකියයි පවසව. සැබැවින්ම අල්له මාහට දඩුවම් පමුණුවීමට ඉදිරිපත් වන්නේ නම් අල්له වෙතින් කිසිවෙකු මා බේරාගැනීමට නොහැක්කේය ඔහුගෙන් පමණක් මිස වෙන කිසිවෙකු හෝ කිසිදු අභයදානය මාහට ලබාගත නොහැකි බවත් පවසාව. නමුත් මට කළ හැක්කේ අල්له වෙතින් හා ඔහුගේ පනිවිඩයේ විෂයන් මගින් නොබලාට දන්වාලීමට පමණය නොබලාට දඩුවම් කිරීමට හෝ යහමග යැවීමට මට කළ නොහැක්කේය. කවුරුන් අල්ලාට හා ඔහුගේ දූතයානන්ට පිටුපාන්නේද? ඔවුන් හට නිරයේ ගින්න ඇත්තේය. එහිදී ඔවුන් සදාකල්ව ස්ථිරව සිටින්නේය. ප්‍රතික්ෂේපකයින් වන ඔවුන් තමන් හට අල්له වෙතින් පොරොන්දු වූ දෑ එනම් නිරයේ වේදනාව වැනි දඩුවම් රිජුවම දකිනාවිට උපකාර කරන්නන් අතුරින් දුර්වලයන් කවුරුන්ද යන්නද සංඛ්‍යාවෙන් අඩු කවුරුන්ද යන්නද ඔවුහු මතු දැනගන්නෝය. قل إن أدري أقريب ما توعدون أم يجعل له ربي أمدا عالم الغيب فلا يظهر على غيبه أحدا إلا من ارتضى من رسول فإنه يسلك من بين يديه يسلك من بين يديه ومن خلفه رصدا ليعلم أن قد أبلغوا رسالات ربهم وأحاط بما لديهم وأحصى كل شيء عددا නුඹලාට අවවාද කරනු ලැබූ එම වේදනාව සමීපව පවතින්නේද එසි නොමැතිනම් මාගේ පරමාධිපතියාණන් දීර්ඝ කාලයකට නිර්ණය කළ ඇත්තේද යන්න මා නොදනිමියන්න නබිතුමනි නුඹ පවසහෝ. ඔහු ගුප්ත දෑදන්නාය. නමුත් ඔහු තමාගේ ගුප්ත විෂයන් තමන් පිළිගත් දූතයාණන් හැර වෙන කිසිවෙකුට හෙළිදරව් නොකරන්නේය. එම දූතයින් තම පරමාධිපතියාණන්ගේ පනිවිඩයේ වූ විෂයන් ජනයාට නිසි ලෙස දන්වා සිටියේද යන්න දැනගැනීම පිණිස ඔවුනට ඉදිරියෙන් හා පසුපසින් නිරීක්ෂකයන් එනම් ආරක්ෂා කරන මලක්වරුන් ස්ථාවරව සිටුවන්නේය තවද ඔවුන් අතර ඇතිදෑ ඔහු මුළුමනින්ම දන්නේය සෑම දෙයක්ම ගණනය කර තබා ඇත්තේය